චක්කායතනං චක්කු විඥාන ධාතුයා තං සංපේතකානං ච ධම්මාණං පුරේ ජාතප්පච්චේන පච්චය. අන්න චක්කායතනයේ චක්කු විඥාන ධාතුවටත් ඒකේ දෙන චෛතසික වලටත් ආ චෛතසික කියපු ගමන් පස්ස චෛතසික කියනවා. ඒතර ආ පස්ස චෛතසික ඉපදීමට චක්කායතනයේ කල්ලතු ඉපදීම වශයෙන් උපකාරයි. සෝතායතන සෝත විඥාන ධාතුය තං සංපේතකානං ච ධම්මාණං ආ සෝතායතනේ ආධාරයි සෝත විඥාන සිත් වලටත් ඒකේ දෙන චෛතසික වලටත්. එතකොට ඒ කියන සෝත සම්පස්සේ මෙතන සලආයතන පච්චා පස්සෝ කියන කොට තියෙනවා. එතනත් එහෙනම් කුරේජාත ප්‍රත්‍ය තියෙනවා. ඒ විදිහට ධානපස්සය, ජීවහා සම්පස්සය, කාය සම්පස්සය ගත්තට පස්සේ ඒ කියන ශීර්ෂ තුනමත් සලආයතන පච්චා පස්සෝ කියන තැන තියෙනවා. ඒක තියෙනවා. එතකොට ඔබ කල්පනා කරලා බලන්න අනිත්‍යක නැද්ද කියලා. රූපායතනේ චක්කු විඥාන ධාතුටයි චෛසික වලටයි ඉපදීමට උපකාර වෙනවා කල්යතු ඉපදීම වශයෙන් යෙදෙන්නේ නැහනේ. මොකද චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන කියන රූප පහ පමණයිතන තියෙන්නේ. රූපායතන ආදී නැහැ. ඒ නිසා ඒ ශීර්ෂ පහම ඒ කියන රූපායතනේ, සද්දායතනේ, ගන්ධායතනේ, රසායතනේ, පොට්ටබ්බායතනේ. චක්කු විඥාන ආදියට සහ ඒව වැඩ කරන චෛතසික වලට පහළ වීමට කල්යතු ඉපදීම වශයෙන් ආධාරයි කියන ඒ ශීර්ෂ පහම නාම රූප සලආයතන පත්‍යා පස්සෝ කියන තැන නැහැ. ඊළඟට මනෝ ධාතුව කියන කතාව ඒකේ දෙන්නෙත් නෑ මොකද හේතුව? එතන ආවනේ අපට රූප ආයතනේ, ශබ්ද ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටබ්බ ආයතනේ, මනෝ ධාතුට ඒකේ චෛතසික වලටයි උපකාර වෙනවා කියලා. ඒකේ දෙන්නෙත් නෑ මොකද හේතුව? මනෝ ධාතු චක්කු මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ සලායතන කියන ශීර්ෂය තුල රාමෝ තුල නැති නිසා. ඒක නැත්තම් අනෙක් පැත්තෙන් ඒ කියන මනෝ මනෝ ධාතු සම්පස්සයක් නැහැනේ. ඒකේ දෙන්නේ නැහැ. ඊළඟට බලන්න හෘදේ වස්තු රූපය මනෝ ධාතුට උපකාර වෙනවා කියන කල්යති උපදීන් වශයෙන් ඒකත් නෑ මොකද හේතුව? චක්කසෝ චක්කායතන සෝතායතන ගාහනායතන ජීවායතන කායායතන කියපමතන හෘදේ වස්තු රූපය නැහැ. ඊළඟට කිසියම් කලක පුරේජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා කියවනේ. මනෝවිඥාන ධාතුවට හෘදේ වස්තු රූපය ඒක ගණ්ඩත් බෑ මොකද හේතුව? චක්කසෝත ගාන ජීවා කාය කියලා ආයතන ටික තිබුණාට ඒකේ හෘදේ වස්තු රූපය ඇතුළත් වෙලා නැති නිසා. එහෙනම් ඒ ශීර්ෂ 13 ඒ ශීර්ෂ 13 යෙදෙන ඒවා නොයෙදෙන ඒවා දැන් අපි කීවා. එහෙනම් අපි සාමාන්‍යයෙන් ගත්තට පස්සේ නාම රූපච්ඡය සලආයතනං කියන තැන යම් ශීර්ෂ ප්‍රමාණයක් මේ 13න් තියෙනවා පුරේ ජාතප්‍රත්‍යයෙන් සලආයතන පච්චය පස්සෝ කියපු තැනදී ශීර්ෂ පහක් තියෙනවා. එච්චරයි. ඊළඟට බලන්න පස්සපච්චය වේදනා කියන තැන යෙදෙන්නේ නැහැනේ. මොකද පස්ස කියන්නේ චෛසිකයක්, වේදනා කියන්නේ චෛසිකයක්. පුරේජාත ප්‍රත්‍යයෙන් එන්නේ රූප නාමාතර සම්බන්ධයක්. කල්ැතු උපදින රූප පස්සේ උපදින චිත්තචෛසික වලට උපකාර වෙනවා කියන එක පදනම් කරගෙන තමයි පුරේජාත ප්‍රත්‍ය තියෙන්නේ. ඊළඟට වේදනාපච්චය තණ්හා කියන තැන ඒත් ඒ ශීර්ෂ ධාතුනේ එකක්වත් යෙදෙන්නේ නැහැ. මොකද වේදනාව කියන්නේ නාමයක්, තණ්හාව කියන්නේ නාමයක්. පුරේජාත ප්‍රත්‍යයේ පදනම වෙන්නේ රූපයක් නාමයකට රූපයක් චිත්තචෛසික වලට කල්ලාති උපදීන් වශයෙන් උපකාරණා කියන ශීර්ෂය යටතේ තමයි පුරේජාත ප්‍රත්‍ය ශීර්ෂ 13ම විකාශනය වෙන්නේ ඊළඟට තණ්හාපච්ච උපාදානං කියන තැනත් නෑ මොකද ඒතර නාම දෙකක සම්බන්ධය උපාදානපච්ච භවෝ කියන තැනත් පුරේජාත ප්‍රත්‍ය ශීර්ෂ 13 එකක්වත් නෑ භවපච්ච ජාති කියන එක තැනත් මේ කියන පුරේජාත ප්‍රත්‍යයේ ශීර්ෂ වලින් එකක්වත් නැහැ. මොකද භව කියන්නේ චේතනා සම්භාරයක්. ජාති කියලා කියන්නේ ප්‍රතිසන්ද විඥානයක්. එතකොට සංකාරපච්චය විඥානං කියපු තැන පුරේජාත ප්‍රත්‍ය ශීර්ෂ හතුනේ එකක්වත් නැතුව ආගෙම භවපච්චය ජාති කියන තැනත් පුරේජාත ප්‍රත්‍ය ශීර්ෂ එකක්වත් ධාතුරෙන් එකක්වත් නැහැ. ඕනෝක තමයි පුරේ ජාතප්‍රත්‍ය කියලා කියන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති මොකද හේතුව මම මේ ඔබට මේ විස්තර කරන්නේ ආයේ මීට වඩා සරල කරන්න ක්‍රමයක් නැහැ. මම හැමතැනම නැවති නැවති නැවත නැවත ඔබට මේ හෙමින් හෙමින් හෙමින් ඒ යෙදෙන ප්‍රත්‍යත් යෙදෙනවා නම් කොහොමද යෙදෙන්නේ? යෙදෙන්නේ නැත්නම් පටිච්චසමුප්පාදයට එක්කලා ගැලපෙන්නේ නැත්නම් ඒ ප්‍රත්‍ය ශීර්ෂය ඇයි නොයෙදෙන්නේ? සියල්ල විස්තර කරගෙන ආවේ. මම හිතනවා ඒ නිසා පුරේජාත ප්‍රත්‍ය ඔබට තේරුම් යන්නට ඇති. ඊළඟ එක තියෙන්නේ පච්ඡාජාත ප්‍රත්‍ය. පුරේජාත ප්‍රත්‍ය පච්ඡාජාත ප්‍රත්‍ය. පච්ඡාජාත චිත්තචේතසිකා ධම්මා පුරේජාතස්ස ඉමස්ස කායස්ස පච්ඡාජාත පච්චේන පච්චය. ඒක ශීර්ෂ කෙටි. කෙටි එක ශීර්ෂයක් තියෙන්නේ. දැන් ඉස්සරලා කිව්වේ පුරේජාත ප්‍රත්‍ය. කල්ැතු ඉපදිලා පස්සේ උපදින ධර්මතාවන්ට උපකාර වෙන එක. දැන් කියන්නේ පස්සේ ඉපදිලා කල්ැතු උපදින ධර්මතාවන්ගේ පැවැත්මට උපකාර වෙන එක. පස්සේ ඉපදිලා කල්ැතු උපදිච්ච ධර්මතාවන්ට උපකාර වෙන එක. ඔකට උපමාවක් දීලා තියෙනවා හරියට මේ ගිජුලිහිණියන්ගේ ආහාර ආසාව මෙනි කියලා කියනවා. ඒ කියන්නේ එක මමත් දැනගත්තේ අපේ ගුරුදේවෝත්තම නාවනි හරිදම්මනෝනායක ස්වාමින් වහන්සේගෙන් නැත්තම් දැනගෙන හිටියේ නෑ මොකද්ද උපමාව කියලා. ඒ කියන්නේ ගිජුලිහිණි පැටුවාන් පැටියන්ට ඒ ගිජුලිහිණි ලොකු සත්තු මව්පියෝ කෑම හොයලා ගෙනල්ලා දෙන්නේ නෑ කියනවනේ. එතකොට ඒ ගිජුලිහිණි පැටියෝ කෑ ගහනවා. ඒ කෑ ගහනකොට උපන් ගිජුලිහිණි පැටව කෑ ගහනකොට ඒ චිත්තය ප්‍රත්‍ය කරගෙන උපදිනවා කේතය. කෙල උපදිනවා. ඒ කෙල කියනවා ඒ සතාට ආහාරයක් බවට පත් වෙන්නේ පියාසර කරගෙන ගිහිල්ලා ආහාරයක් සොයා ගන්නකල් ගොදුරක් හොයා ගන්නකල් ඒ සතා ජීවත් වෙන්නේ එයා කෑ ගහනකොටම උපදින ඒ කේටයෙන් කියලා කියනවා. ඒ කෙල වලින් තමයි ජීවත් වෙන්නේ. ඒක තමයි එයාගේ ආහාරය. කේටේ තමයි ආහාරය. හ්ම්. ඒතර ඒ නිසා ඔන්න පච්චාජාත ප්‍රත්‍ය උපමා කරන්න ඔය විදිහට. එතකොට පච්චාජාත ප්‍රත්‍ය කියන්නේ පච්චාජාත චිත්තචේතසික ධම්මා. ආ පසුව උපදින චිත්තචෛතසික ධම්ම ධර්ම පුරේජාතස්ස ඉමස්ස කායස්ස. ඒතර පුරේජාතස්ස ඉමස්ස කායස්ස කියලා කියනකොට මේ කය කය කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම චක්කුසෝත ගාන ජීවා කායනේ. සත්වය කියලා හඳුන්වනකොට රූපකය ප්‍රධානම කොටස් ටිකනේ ඔය. මොකද චක්කසෝත ගාන ජීවා කාය කියන ටික මේ ටික නැත්නම් සත්වයේ කියලා හැඳින්වීමක් නැහැනේ. ඒ ටික තමයි ප්‍රධානම අවයව ටික. දැන් ඇසත් නැත්නම්, ඇහැ පේන්නේත් නැත්නම්, කන ඇහෙන්නේත් නැත්නම්, ගඳ සුවඳ දැනෙන්නේත් නැත්නම්, රස නිරහ දැනෙන්නේත් නැත්නම්, කයට ගැහුවත්, කෙටුවත් දැනෙන්නේත් නැත්නම්. ඒ සත්වයක් නෙවෙයි නේන. නිකම් මලකඳක්. නිකම් මලකඳක් එතකොට. ඒතර සත්වයේ කියලා හඳුන්වන්නට බෑ. ඒ නිසා චක්කසෝත ගාන ජීවා කාය කියන මේ ටික පදනම් කරගෙන තමයි සත්වයා කියලා හඳුන්වන්නේ. තේරෙන්න ඇති. දැන් චිත්තචෛසික වැඩ කරනවා කියලා කියන්නේ මේ චක්කසෝත ගාන ජීවා කාය වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හැප්පෙනකොට දැනීමක් වෙනවා කියන එකනේ. ඒතර චක්ෂුවත් අක්‍රිය නම් සෝතයත් කනත් අක්‍රිය නම්, නැහැයත් අක්‍රිය නම්, දිවත් අක්‍රිය නම්, කයත් අක්‍රිය නම්. ඉතින් කොහොමද චක්කසෝත ගාන ආදී විඥාන පහළ වෙන්නේ? පහළ වෙන්න බෑනේ. ඒවා පහළ වෙන්නේ නැත්නම් කොහොමද ජවන් සිත් වැඩ කරන්නේ? එතකොට සිත් වැඩ කරන්නේ නැත්නම් කොහොමද සත්‍ය කියලා කියන්නේ? කුසල සිත් වැඩ කරන්නේත් නැත්නම් අකුසල සිත් වැඩ කරන්නේත් නැත්නම් ක්‍රියා විපාක සිත් වැඩ කරන්නේත් නැත්තම්. එහෙනම් කොහොමද සත්‍යය කියලා කියන්නේ? ඒ නිසා පුරේජාතස්ස ඉමස්සකායස කියලා කියන්නේ මේ කියන චක්කුසෝත ගාන ජීවා කාය කියන මේ පහම එල්ල කරලා. තේරුණාද? එහෙම නැත්නම් කාය කියලා කියනොත් මේ කාය ප්‍රසාදේ විතරක් ගන්නට එපා. ආ. එතකොට කොහොමද කියන්නේ? ඒ කල්ැතුව මේ චක්කසෝත ගාන ජීවා කාය කියන මේ සමූහය කියලා ගන්න. මේ සමූහයට උපකාර වෙනවා පස්සේ උපදින චිත්තචෛසික. පස්සේ උපදින චිත්තචෛසික මේවාගේ ආරක්ෂාවට පැවැත්මට උපකාරවක සරලම උපමාවක් සරලම කාරණයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් මෙහෙම හිතන්න දැන් කෙනෙක් අපි කියමුකෝ කාලයක් කරවරම කරවලම කාමරයකට දාලා තියෙනවා කියලා අවුරුදු ගාණක් කිසිම ආලෝකයක් නැහැ කිසිම රූපයක් චක්ෂුවේ ගැටෙන්නේ නැහැ එතකොට චක්කු විඥාන සිත් පහළ වෙන්නේ නැහැ. එහෙම කාලයක් තිබ්බට පස්සේ මොකද වෙන්නේ? ඇහැ පේන්නේ නැහැ කියනවා. මොකද කියන්නේ? චක්සු ප්‍රසාදේ විනාශ වෙලා ගිහිල්ලා. එහෙනම් චක්සු ප්‍රසාදේ පැවැත්මට චක්කු විඥාන ආදී සිත් පහළ වෙන එක උපකාරයි. චක්කු විඥාන ආදී චිත්තචෛසික පහළ වෙන එක චක්ෂු ප්‍රසාදයේ පැවැත්මට උපකාරයි. මේක හරි ජීව විද්‍යාත්මකයි මේ කතාව. ඈ ඒ වගේම තමයි චක්කුඤ්ඤ චක්ෂු ප්‍රසාද ආදී කල්ලතෝ පහළ වුණාට චක්කුඤ්ඤාන ආදී පහළ වේතුමයි ඉතින් චක්කුඤ්ඤාන ආදී පහළ වෙනවා කියලා කියන්නේ රූපාරමුණ ඇහි ගැටෙන්න සැලැස්සෙනවා රූපාරම්මණය ඇසේ ගැටෙනවා නම් චක්කුඤ්ඤාන බොහෝසෙයින් පහළ වෙනවා ඊළඟට සෝතාප්‍රසාදයටත් එහෙම තමයි. දැන් සෝතාප්‍රසාදේ ශබ්ද වදින්නට ඕන. ශබ්ද වදිනකොට තමයි සෝත විඥාන සිත් පහළ වෙන්නේ. එහෙම පහළ වුණේ නැත්නම් කාලයක් අපි කියමුකෝ කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැති තැනක පොටු කරලා බින්ගයක වාගේ දාලා කිසිම හුස්ම ගන්න පමණක් වාතයේ තියෙනවා කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ කියලා කාලයක් යනකොට අර කියන සෝත විඥාන සිත් පාලන වීම නිසා එයා බීරෙක් බවට පත් වෙනවා. සෝත ප්‍රසාදේ විනාශ වෙනවා. ඊට පස්සේ ශබ්දාරම්මන මේකට වදින්නේ නැහැ. ඊට ඇයි? අර සෝත විඥාන සිත් කාලයක් පහළ නොවෙච්ච නිසා. ඊළඟට ඝාන විඥානත් ඒ වගේ. ඝාන විඥාන සිත් කාලයක් පහළ නෙවෙයි තිබුණොත් එහෙම ගඳ සුවඳ දැනෙන්නේ නැතුව යනවා. ඝාන ප්‍රසාදය විනාශ වෙනවා. ජීවා ජීවහා ප්‍රසාදයත් එහෙම තමයි. රස නිරස කාලයක් දිවේ ගැටිලා ජීවහා විඥාන ආදී සිත් කාලයක් පහළ නෙවී තිබුණා නම් කාලයක් යනකොට රස නිරසයට දැනෙන්නේ ඒ තත්වෙට යනවා. ඒක දීර්ඝ කාලයක් හැබැයි. නැත්නම් සාමාන්‍යයෙන් අපට දැන් මේ කොවිඩ් හැදිච්ච අයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ, රස නිරහ දැනෙන්නේ නැහැ කියලා කියනෝනේ. ඒක ඉතින් කෙටි කාලයක්නේ. එහෙමනේ අවුරුදු ගාණක්. කිසිම රසයක් දැනෙන්න නැතුව අපි කියමු දැන් කණ්ඩ දෙනවා දැන් ඔය සමහර රෝගීන්ට තියෙන උදරය සිදුරු කරලා කැම දෙනවානේ. සමහර රෝගීන්ට බටයක් දාලා කැම දෙනවානේ දියර වර්ග. දැන් ඒ වගේ දෙයකින් දිවට සම්බන්ධයක් නැහැනේ. දැන් එහෙම කාලයක් වුණොත් එහෙම යාට රස නිරස දැනෙන්නේ නැතු වෙනවා. අනේමයි. ඊළඟට කයටත් ඒ වාගේ. දැන් කයටත් කාලයක් මොන ස්පර්ශයක්වත් සැප ස්පර්ශයක්වත් දුක් ස්පර්ශයක්වත් දැනෙන්නේ නැති වෙනද හිටියොත් මොකද වෙන්නේ? එතකොට කයත් අක්‍රිය වෙනවා. දැන් ඔය සමහරවල් දැන් ඔය ලෙඩ හැදුනාට පස්සේ අතපය කැඩුනාට පස්සේ සමහරවල්ට ව්‍යායාම කරවන්නේ. ඒ මොකද හේතුව? එතන අර අක්‍රිය වෙලා ඒ ඒ තැන් වල අර කාය විඥාන සිත් පහළ වෙන්නේ නැහැ. එක විදිහට තියාගෙන හිටියට පස්සේ කාය ප්‍රසාදයට නිසි ආකාරයෙන් පොට්ටබ්බාරාමන වදින්නේ නැහැ. දැන් අතපය අකුලනකොට දිග හරිනකොට එහෙට මෙහෙට නවනකොට කරකවන ක්‍රමයත්තට මේ මේක ක්‍රියාකාරී වෙන්නේ. ඒක ඉතින් අපට බොහොම පැහැදිලි වෙනවානේ. දැන් බලන්න අපි දැන් ශරීරයේ කොටස් අපි මේ ඇඟිලි වලට සංවේදී බව වැඩිනේ ගොඩක්ම. ඇඟිලි වලට සංවේදී බව වැඩි, රහස්‍ය අවයව ප්‍රදේශයට සංවේදී බව වැඩි. අපි ගත්තොත් දැන් අපේ පිටේ මොකෙක් හරි පුංචි සතෙක් යනවා නම් අපට සමහරට දැනෙන්නේ නැහැ. පුංචි සතෙක් යනකොට. හැබැයි අපේ අපි කියනකො දැන් මේ නහය යනවා සතෙක් කියලා කියන්නේ. අපේ මුහුණේ මොකෙක් හරි සතෙක් යනවා කියලා කියන්නේ. ආන එතකොට ඉක්මනටම දැන් පොඩි දෙයක් වුණත් අපට දැනෙනවා එතකොට. දැන් ඔළුවේ පොඩි සතෙක් අර ස්නායු ප්‍රබලව නිතරම ක්‍රියාකාරී වෙන තැන්වලදී ඒ ශක්තිය වැඩි සංවේදී බව වැඩි එතකොට යම් කාලයක් දීර්ඝ කාලයක් එහෙම කිසිම ස්පර්ශයක් නොදැනී තිබුණා කියලා කියන්නේ ඒ ස්පර්ශය අඩුවෙන් ලැබෙන අවස්ථා චලණය වීම අඩු වෙන ප්‍රදේශ ඒ අවස්ථා ඒ තැන් වල ගත්තට පස්සේ මේ කියන කාය විඥාන සිත් පහළ වීමට ඉඩ කඩ අඩුයි. එතකොට නිතර නිතර දැන් අපි කියනවා සාමාන්‍යයෙන් මේ දබරගිල්ලේ තමයි වැඩිපුරම ස්නායු තියෙන්නේ කියලා. ඒ මොකද හේතුව? නිතරම මේ ක්‍රියාකාරී වෙනවා. අපි කැම ටිකක් කන්න ගියත් ඒ ක්‍රියාකාරී වෙනවා. අපි යමක් වැඩක් කරන්න ගියත් පිහියක් උදැල්ලක් අල්ලන්න ගියත් කොස්සක් ඉදලක් අල්ලන්න ගියත් දකුණු අය ප්‍රබල වෙනවා. දකුණු අත හුරු අයට. වම් අත හුරු වෙන අයට එහෙම වෙන්නට පුළුවන්. එතකොට එතන සංවේදී වැඩි එතකොට. දැන් අපට ලේ ටිකක් ගන්න සිරින්ජයක් මෙතන ගන්නකොටත් හදට දැනෙනවා. හැබැයි දැන් අපට අපි කියන කලව හරියට අපි කියමුකෝ මේ එහෙම එකක් ගන්නවා කියලා. සිරින්ජ් එකක්. හැබැයි ඒක අපට තදට දැනෙන්නේ නැහැ එතකොට. එහෙම එකක් තියෙනවා. එනිසා ඒ සංවේදී තැන් වැඩි ඒ කියන්නේ නිතර නිතර ක්‍රියාකාරී වෙනකොට ඒ තැන් වලට නිතර නිතර කාය විඥාන සිත් පහළ වෙනකොට ඒක ප්‍රබලයි. ඉතින් යම් කිසි කාලයක් එහෙම වෙන්නේ නැතුව හිටි හැටි ඒම අවුරුදු ගාණක් හිටියනම් අතපය හොලවන්නේවත් නැතුව මොකද වෙන්නේ? අර කාය ප්‍රසාදය විනාශ වෙනවා. කාය ප්‍රසාදය විනාශ වෙනවා. ඒ කියන්නේ කාය විඥාන සිත් පහළ වුනේ නැති නිසා. කල්ැතුව පහළ වෙච්ච චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවායතන, කායායතන කියන මේවා රූපාදී අරමුණු හැප්පිලා, ගැටිලා චක්කු විඥාන ආදී සිත් පහළ වුණේ නැත්නම් ඒ චක්කුසෝත ගාන ජීවා කාය කියන මේවා විනාශ වෙලා යනවා. ඊට පස්සේ රූප ශබ්ද ගන්ධ රස ආදී වැදුනට චක්කු විඥාන ආදී සිත් පහළ වෙන්නේ නැහැ. ඕක තමයි අන්ධ කියන්නේ. ඕක තමයි බීරි කියන්නේ. තේරෙනවද? එම තේරුම් ගන්නට. ඉතින් ඔන්න ඔය විදිහට පච්චාජාත ප්‍රත්‍ය. ඒ කියන්නේ මුලින් පච්චාජාතා චිත්තචේතසිකා ධම්මා පුරේජාතස්ස ඉමස්ස කායස්ස. කල්ැතුව පහළ වුණා වූ හටගත්තා වූ මේ චක්කසෝත ගාන ජීවා කාය කියන මේ රූප සමූහයට උපකාර වෙනවා පැවැත්මට. පැවැත්මට උපකාර වෙනවා. එතකොට ඕක දැන් අපි ගන්නට ඕනේ දැන් මම හිතන මේ ටික තේරෙන්නට ඇති. ඒක තමයි කියේ පච්චාජාතා චිත්තචේතසිකා ධම්මා. පසුව උපදින චිත්තචෛසික ධර්ම. පුරේජාතස්ස ඉමාස කායස්ස. කල්ැතු හටගත්තා වූ මේ චක්කසෝත ගාන ජීවා කාය කියන මේවට උපකාර වෙනවා. එතකොට දැන් ඔබට දැන් ඔබට හිතනවත් දන්නේ දැන් අද හෘදේ වස්තු රූපය අසුරු කරගෙනත් එතකොට සිත් පහළ වෙනවානේ. එතකොට දැන් හෘදේ වස්තුව අක්‍රියව තිබුණොත් එත හෘදේ වස්තුවේ ඒ කියන මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියන සිත් 76යි ඒක වැඩ කරන චෛතසිකයි කාලයක් පහළනේ වී තිබුණොත් හෘදේ වස්තුවත් අර චක්කු වස්තුව වාගේ විනාශ වෙලා යනවාද කියලා ඔබට හිතෙන්නට පුළුවන්. ඒක එහෙම වෙන්නේ නැහැ. දැනද? ඒක ධර්මතාව අනුව දැන් චක්ෂුව ක්‍රියාකාරී නොති වෙන්නට පුළුවන්. ඉතින් චක්ෂුව වගේ බාහිර ක්‍රියාකාරීත්වයක් හෘදේ වස්තුවේ නැහනේ. හෘදේ වස්තුවට එහෙම හානි කරන්න බෑනේ. අනික හෘදේ වස්තුව කියලා කියන්නේ දැන් ඔපරේෂන් එකක් කරලා හෘදේ වස්තුව බද්ධ කරනවා කියලා කියනවානේ. දැන් එහෙම කරනකොට ඒ අදාළ සිතක් අර සිත් වලින් එක හිතක් ඒ කියන්නේ 76න් යම්කි සිතක් පහ තියෙනවා නම් ඒ වගේ ශල්‍ය කර්මයක් කරනකොට අනික හෘදේ වස්තුව ඇසුරු කරන ලේ ධාතුව ඇසුරු කරගෙන පවතින්නේ. පතක් පමණ ලේ ධාතුව එතකොට ඒ ඔපරේෂන් එකේ ශල්‍ය කර්මය කරනකොට ඒ හෘදේ වස්තුව සමීපයේ ලේ ධාතුව තියෙනවනේ. ඒක අනික කර්මානුරූපව පිළිටන දෙයක්නේ. එතකොට ඒ ඇසුරු කරගෙන පවතිනවා. අනික හැම ශල්‍ය කර්මයකදීම හෘදේ වස්තුව බද්ධ කරනකොට සම්පූර්ණයෙන්ම හෘදේ වස්තුව කපලයෙන් කරනවා කියලා හැම හැම එකකදීම කරෙන්නේත් නැහනේ. කලාතුරකින් තමයි හෘදේ වස්තුව සම්පූර්ණයෙන් අයින් කරලා වෙන හෘදේ වස්තුවක් බද්ධ කරන්නේ. ඒ නිසා ඒ වගේ තැන් ඒවා මෙහෙමයි. ඒ වගේ තැන් තේරුම් ගන්නට ඕනේ මේ බුද්ධ විෂය කාරණයක්. මේ කියවෙන සෑම කාරණයකදීම ඔබ තේරුම් ගන්න මේ ਸਰවඥතා ඥාණයට හසු වෙච්ච විෂයක්. ਸਰවඥතා ඥාණයට හසු වෙච්ච පරාසයක්. ඒ නිසා ඔබට තර්කයට හසු වුන්නේ නැහැ කියලා ඒක එහෙම නෙමෙයි කියලා ඔය ගොම් වැඩ කරන්න යන්නට එපා. ඒ මන්දබුද්ධික විදියට හිතන්න යන්නට එපා. මොකද අපට දැන් මේ මේ යම් මට්ටමකට තේරෙනවානේ. මේ තේරෙන මට්ටම අපට දැන් වැඩි වෙනවනේ එන්න එන්න. සූත්‍ර විනය අභිධර්ම පරිශීලනය කරනකොට පළවෙනි පාර කියවනට වඩා දෙවෙනි පාර කියවුවොත් ඇති වෙන මානසික ප්‍රබුද්ධ වීම ප්‍රබලයි. දෙවෙනි වතාව, තුන්වෙනි වතාව, හතරවෙනි වතාව හොඳට ධර්ම විනය දන්න ගුරුවරයෙකු යටතේ දෙතුන් වතාවක් අහගන්නකොට ස්වයං අධ්‍යයනයේ කාලයක් කරනකොට මොකද වෙන්නේ? Tamante ඒ පිළිබඳව ප්‍රවීණත්වය ඒ ධර්ම කරුණු පිළිබඳව අනුමාන අවබෝධය මම කියන්නේ භාවනා මට්ටමට යන එකක් නෙමෙයි මෙතන මේ කියන්නේ. අනුමාන අවබෝධය සුතමේ චින්තාමේ ඥාන ඒ ධර්ම කාරණා පිළිබඳව පුළුල් වෙවි පුළුල් වෙවි පුළුල් වෙවි යනවා. ඈ සමත විදර්ශනා භාවනාවක් කළොත් ඒ ධර්මඥානයත් එක්කලා තවත් පුළුල් වෙනවා. සෝවාන් වුණොත් තවත් පුළුල් වෙනවා. සකෘදාගාමී අනාගාමී රහත් වුණොත් ඊටත් වඩා පුළුල් වෙනවා ප්‍රබල විදියට, දවන්ත විදියට. පස්සේ බුද්ධත්වයේ ලැබුවොත් ඊට වඩා අහසට පොළොව වාගේ පුළුල් වෙනවා. ලෝතර බුදු වුණොත් සියල්ලම ආයතකොට අය පුළුල් වෙන්න එතනින් එහාට දෙයක් නැහැ. යාවතකඥානං තාවතකඤ්ඤේයං යාවතකඤ්ඤේයං තාවතකඥානං දතේසු ද කෙලවර කොට බුදුනුවණ සර්වඥතාඥානය බුදුනුවණ කෙලවර කොට මේ විශ්වයේ දතේසු ද තියෙනවා ඒක භාග්‍යතුන් වහන්සේම ප්‍රකාශ කළේ ඉතින් ඒ නිසා එහෙම ගත්තට පස්සේ මේ ධර්මකාරණා ඔබ අහනකොට හිතනකොට හැම වෙලාවෙම හිතා ගන්න මේක සර්වඥතාඥානයට හසු වෙච්ච දෙයක් එකයි අපි මේ හැප්පෙන්නේ ඒ අවබෝධ කරගන්නයි මේ යන්නේ කියලා හිතාගෙන යන්නට ඕනේ. එතකොට ආඩම්බරයක් ඇති වෙන්නේත් නැහැ හැම වෙලාවෙදීම සත්‍යාජානාති අහන්න ජානාමි. මගේ ගුරුවරයා සර්වඥයි. උන්වහන්සේයි දන්නේ මම මේ එහෙම දන්නේ නැහැ. මම මේ තව පුහුණු වෙන කාල පරිච්ඡේදය. ඒ නිසා සර්වඥතාඥාණයට හසු වෙච්ච කොටස් මගේ නුවණටත් හසු වෙනවා කියලා ගත්තොත් ඕක තරම් මගේ තවත් මෝඩකමක් තියනවාද කියලා ඉස්සරහට යනවා. ඒ නිසා ප්‍රත්‍යක්ෂ නොවුව අන්ධවිශ්වාසයෙන් බාර ගන්නවත් එපා. ප්‍රත්‍යක්ෂ නොවුව මෝඩකමින් ප්‍රතික්ෂේප කරන්නවත් එපා. ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රත්‍යක්ෂ වෙන ටිකෙන් ඉස්සරහට යන්න තව සොයන්න තව ගවේෂකයා කියන මානසිකත්වයෙන් ඉස්සරහට යන්න සියල්ලම දැනගන්න ඕන නම් බුද්ධත්වයේ එල්ල කරලා වැඩ කරන්න බුද්ධත්වයට කරලා වැඩ කරපු උතුමන්ගේ ජීවිත ප්‍රවෘත්තිය තමන්ගේ ජීවිතයට ආදේශ කරගන්න උත්සාහ කරන්න. තව විදිහකට කියවොත් පාරමී උපපාරමී පරමාර්ථ පාරමී ආකාරයට වැඩකරන පොද ආරම්භයක් ප්‍රවේශයක් ගන්නට. එහෙම නැතුව ලාභයි කියලා හිතාගෙන ਸਰවඥතාඥාණයෙන් දේශනා වෙච්ච දේ පිළිබඳව මේ මන්ද බුද්ධික උදවිය ඇප්පෙන්ඩ යන්න එපා ඒක සාරා සංකල්ප ලක්ෂයක පුහුණුවක් ඔබේ පුහුණුව බාහිර දේවල් ඉගෙන ගෙනෝ නම් අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් උපරිමේ වෙයි. ඒක කොහොමද ගැලපෙන්නේ? සාරා සංකල්ප ලක්ෂයක් පුරුදු කරපු පාරමී ගුණ නුවණත් එක්කලා ඔබේ ගුණේ එල්ල කරලා නෙවෙයි. යම් ලෞකික ඉලක්කයක් එල්ල කරලා ජීවිතය සුවපත් කරගන්න කියලා එල්ල කරලා කරපු වැඩ කොටසකට ඔබට ආහු වෙන පරාසය ඊටාම පටුයි. ධර්ම සම්බන්ධ කරාට පස්සේ ඔබට ආසු වෙන පරාසය ඊටත් වඩා පටුයි. ආන්න එකයි. ඒතර ඒ නිසා අන්න බලන්න දැන් පස්චාජාත ප්‍රත්‍ය කියන එක මේන්න මේ පටිච්චසමුප්පාදයේ යෙදෙන ආකාරය. පටිච්චසමුප්පාදයේ පස්චාජාත ප්‍රත්‍යය දෙන්නේ නාම රූප පත්‍ය සලායතනං කියන තැන සහ සලායතන පච්චා පස්සෝ කියන තැන පමණයි. ඉතින් යෙදෙන එකයි නොයෙදෙන එකයි ඔක්කොම දැනගන්නට ඕනේ. යෙදෙන්නේ කොහොමද කියන එක දැනගන්නටත් ඕනේ. නොයෙදෙන්නේ මොන මොන කාරණා නිසාද කියලා දැනගන්නටත් ඕනේ. අපි මේ විස්තර කරගෙන මේ විදිහට තමයි. එතකොට එනම් බලන්න මුල ඉඳලා ගමු. ශීර්ෂත් එකනේ ලේසි. පළවෙනි එක ගමු. පච්චාජාතා චිත්ත චේතසිකා ධම්මා පුරේ ජාතස ඉමස්ස කායස්ස පච්චාජාතා පච්චේන පච්චෝ පස්සේ උපදින චිත්තචෛසික ධර්ම කලින් ඉපදිච්ච චක්කසෝත ගාන ජීවා කාය කියන මේ රූප සමූහයට උපකාරයි. පැවැත්මට උපකාරයි. ආ එහෙනම් බලන්න අවිජ්ජා පත්‍ය සංඛාරා. ආ සංඛාර උපකාර වෙනවද අවිද්‍යාවට? අවිද්‍යාව චක්කසෝත ඝාන ජීවාකායද නැහැ. ඒ නිසා අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන පච්චාජාත ප්‍රත්‍ය නැහැ. මොකද පච්චාජාත ප්‍රත්‍ය කියලා කියන්නේ රූපවලට නාම උපකාර වෙනවා කියන එකනේ. ඉතින් අවිද්‍යා පත්‍ය සංඛාරා කියනකොට නාම දෙකක්මනේ තියෙන්නේ. ඒ නිසා එතන පච්චාජාත ප්‍රත්‍ය නැහැ. සංඛාරපච්චය විඥානං කියන තැන එතනක් තියෙන්නේ කර්මයි විපාකයි අතර සම්බන්ධතාවක්. ඒ නිසා එතනත් පච්චාජාත ප්‍රත්‍ය නෑ. පච්චාජාත ප්‍රත්‍ය වෙනවා නම් අනිවාර්යයෙන්ම රූපයි නාමයි දෙකේ සම්බන්ධ වෙන්නට ඕනේ. අර පුරේජාත ප්‍රත්‍යයටත් එහෙම නුනේ. එතන ඒත් රූපේ නාමයට උපකාර වෙන ආකාරය. මෙතන නාමයේ රූපයට උපකාර වෙන ආකාරය. පච්චාජාත ප්‍රත්‍යයෙන් කියවෙන්නේ නාමය රූපේ පැවැත්මට උපකාර වෙන ආකාරය. නිසා එහෙම ගත්තර පස්සේ සංකාර පච්ච විඥානං කියන තැනත් මේ කියන පච්චාජාත ප්‍රත්‍ය නැහැ. විඥාන පච්චා නාම රූපං. එතනත් කල්පනා කරලා බලන්න. විඥාන පච්චා නාම රූපං. නාම රූප. එතකොට විඥාන කියලා කියනකොට අපි දන්නවා ප්‍රතිසන්දි විඥාන සිත් 19. ප්‍රතිසන්දි විඥාන සිත් 19. එතකොට ප්‍රතිසන්දි විඥාන සිත් 19 ගත්තට පස්සේ ඒ ප්‍රතිසන්දි විඥාන සිත් පමණක් නෙවෙයි විපාක සිත් 36ම ගන්නත් පුළුවන්. එහෙම අරගෙන බලන්න ඒ ඒ සිතක් ඒ ඒ ඒ විපාක සිත් 36ම අරගෙන බලන්න ඒ සිතක් උපකාර වෙනවද රූපවලට පච්චාජාත ප්‍රත්‍යය ගන්න පුළුවන්. ඇයි? චක්කායතනයේ චක්කායතනයේ තියෙනවානේ රූප ගොඩේ. මම ඉස්සරලා විග්‍රහය ඉස්සලා දැන් නාම රූප කියලා කියනකොට ඒකේ කර්මජ රූප 20ම ගන්නකො. කර්මජ රූප 20 ගත්තට පස්සේ ඒකේ චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවආයතන, කායායතන තියෙනවා. එතකොට මේ විඥාන කියන එකේ ප්‍රතිසන්දි විඥාන ගත්තොත් නම් 19යි. හැබැයි අපි විඥාන 36ම ගත්තොත් විපාක 36ම ගත්තොත් ඒකේ තියෙනවා චක්කු විඥාන සිද්ද එකක් තියෙනවා සෝත විඥාන සිද්ද එකක් තියෙනවා ගාහන විඥාන සිද්ද එකක් තියෙනවා ජීවා විඥාන සිද්ද එකක් තියෙනවා කාය විඥාන සිද්ද එකක් තියෙනවා එතකොට මෙන්න මේ කියන චක්කු විඥාන සිද්ද එක නාම රූප ගොඩේ තියෙන චක්කායතනයේ කියන මේ රූපයේ පැවැත්මට කල්ැතු ඉපදී ඒකේ පැවැත්මට පසු ඉපදීම වශයෙන් උපකාර වෙනවා. විඥානපත්‍ය නාම රූපං කියනකොට රූප ගොඩේ තියෙන චක්කායතනය කියන මේ රූපේ පැවැත්මට විඥාන ගොඩේ තියෙන 36 මෙතෙන්ට දාලා ගත්තාම විඥාන ගොඩේ තියෙන චක්කු විඥාන සිද්දක පස්ව ඉපදීම වශයෙන් චක්කායතනය කියන කර්ම කර්මජ රූපේ පැවැත්මට පසු ඉදීම් වශයෙන් උපකාර වෙනවා. ඊළඟට නාම රූප ගොඩේ තියෙන සෝතායතනය ගත්තොත් කර්මජ රූපය ඒ සෝතායතනේ පැවැත්මට උපකාර වෙනවා අර විඥාන කියන විපාක විඥාන 36 සෝත විඥාන සිද්දක පසු ඉදීම් වශයෙන් උපකාර වෙනවා සෝතායතනේ නොනැසී පැවැත්මට. ඊළඟට ඝානායතනය. ඝාන ප්‍රසාදය. ඝානේන්ද්‍රිය. නාම රූපවල රූප ගොඩේ තියෙන මේ කර්මජ රූපේ පැවැත්මට විඥාන කියන ඒ සංචිතය තුල තියෙන ඝාන විඥාන සිද්දක පසුව ඉදීම උපකාර වෙනවා කල්යත උපන්න ඝානායතනය කියන කර්මජ රූපයේ නොනැසී පැවැත්මට ඊළඟට නාම රූප ගොඩේ තියෙන ජීවහා ඉන්ද්‍රිය ජීවහා යතනය ජීවහා රූපය නොනැසී පැවැත්මට විඥාන ගොඩේ තියෙන ජීවහා විඥාන සිද්දක පසුව ඉදීම ජීවහා ඉන්ද්‍රියට ජීවආයතනයට කල්යත උපන්න. ඒට උපකාර වෙන පසුව ඉදීම වශයෙන් ජීවහා විඥානසිත දෙක. විඥානස්කන්ධය තුල පවතින විඥාණය කියන එකේ පවතින ඒ සිත් දෙක. ඒ විපාක 36න් ඒ සිත් දෙක. ඊළඟට නාම රූප ගොඩේ රූප ඇතුලේ තියෙන කායායතනය කියන රූපේ පැවැත්මට කාය ප්‍රසාදේ කායින්ද්‍රිය කොහොම හරි දාගන්න. එකමයි. ඒකේ නොනැසී පැවැත්මට කල්ැතු හටගත් කාය ප්‍රසාද රූපේ නොනැසී පැවැත්මට පච්චාජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා විඥාණය කියන එකේ තියෙන කාය විඥාන සිත් දෙකේ පහළ වීම. එහෙමනම් අන්න එතන එනම් පච්චාජාත ප්‍රත්‍ය තියෙනවා. පච්චාජාත ප්‍රත්‍ය තියෙනවා. එම ගන්න පුළුවන්කම තියෙනවා. හෘදේ වස්තු රූපයත් ඕනනම් ගන්න පුළුවන්. හෘදේ වස්තු රූපයත් ගත්ත හැකි. දැන් මෙතන නාම රූපකෙන් රූප කොටේ හෘදේ වස්තු රූපය තියෙනවානේ. හෘදේ වස්තු රූපයටත් අර විදිහටම පැවැත්මට උපන්න ඒ පැවැත්මට මෙතන ප්‍රතිසන්දි ගන්න මොහොත අත්හැරලා ගත්තට පස්සේ පැවැත්මට පසු ඉදීම් වශයෙන් උපකාර වෙනවා හෘදේ වස්තු රූපයටත් අර විපාක සිත් වලින් ගැලපෙන සිත් ටික ගන්නට පුළුවන් විපාක සිත් 36න් ඒ කියන්නේ චක්කු විඥාන ආදී සිත් ටික අයින් කරලා දානවා. ඊළඟට අරූප විපාක සිත් ටික අයින් කරලා දානවා. ඊටු ටික ගත්තට පස්සේ ගන්නට පුළුවන් දැන් භවාංග වශයෙන් වැඩ කරනකොට ප්‍රතිසන්දි වශයෙන් නෙමෙයි භවාංග වශයෙන් වැඩ කරනකොට චුති වශයෙන් වැඩ කරනකොට තදාරම්මන වශයෙන් වැඩ කරනකොට ඒ සිත් ටික ගන්නට පුළුවන් හෘදේ වස්තු රූපයේ නොනැසී පැවැත්මට ඒ ඒ සිත් පසුව ඉදීම් වශයෙන් උපකාර වෙනවා කියලා ගන්න පුළුවන්කම තියෙනවා ඊළඟට නාම රූපපත්‍ය සලායතනං කියන තැන එතනත් ගන්න පුළුවන්කම තියෙනවා කොහමද නාම රූප කියන කොටේ අපි කියවනේ චක්කසෝත ගාන ජීවා කාය තියෙනවා කියලා ඒතර අර පැත්තේ තියෙනවා මන ආයතනය අර පැත්තේ මන ආයතනය තියෙනවා මන ආයතනය තුල චක්ක විඥාන සිත් දෙකක් තියෙනවා සෝත විඥාන සිත් දෙකක් තියෙනවා. ගාහන විඥාන සිත් දෙකක් තියෙනවා. ජීවා විඥාන සිත් දෙකක් තියෙනවා. කාය විඥාන සිත් දෙකක් තියෙනවා. එහෙම ගත්තට පස්සේ මේ පැත්තේ තියෙන චක්කායතන, සෝතායතන, ඝානායතන, ජීවායතන, කායායතන කියන මේ වගේ පැවැත්මට එහා පැත්තේ තියෙන චක්කු විඥාන සිද්දක, සෝත විඥාන සිද්දක, ගාහන විඥාන සිද්දක, කාය, ජීවා විඥාන සිද්දක, කාය විඥාන සිද්දක කියන සිත් සුදුසු විදිහට චක්කායතනේ පැවැත්මට නම් චක්කු විඥාන සිද්දක මන ආයතනය තුල තියෙන. සෝත ආයතනේ පැවැත්මට නම් පසුව උපදින්නා වූ සෝත විඥාන සිද්දක. ජීව ගහන විඥාන සිත් ගහන ගහන ගහන ආයතනේ පැවැත්මට නම් ගාන විඥාන සිද්දක. ජීව ආයතනයේ පැවැත්මක් නම් මන ආයතනයේ තියෙන ජීවා විඥාන සිද්දක. කාය ආයතනයේ පැවැත්මක් නම් නාම රූප ගොඩේ තියෙන අතර කාය විඥාන සිද්දක මනෝ මන ආයතනය තුල තියෙන. ඒ විදිහට ගත්තට පස්සේ එතන පච්චාජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට නාම රූපච්ඡය සලායතනං කියන තැන එක එදෙනවා. ඊළාට නාම රූපකෙන් රූප ගොඩේ හෘදේ වස්තුව තියෙනවානේ. ඒ හෘදේ වස්තුව සුරු කරගෙන ප්‍රවෘත්ති කාලයේදී පහළ වෙන මන ආයතනයේ ඒ සිත් තියෙනවනේ යම් යම් සිත් සිත් 89 නේ ඇත්තට 89 මනේ ඇත්තට මන ආයතනේ. ඒතකොට ඒකේ කුසල සිත් තියෙනවා ඇතැම් අකුසල සිත් තියෙනවා ඇතැම් ඈ ඊළඟ විපාක සිත් තියෙනවා. ඒතකොට ඒ සිත් ක්‍රියාසිතුත් ගන්නට පුළුවන් යම් යම් ඒවාක තෝරලා බේරලා ගන්නට ඕනේ. හෘදේ වස්තුසුරු කරගෙන ඒකාන්තයෙන් පහළ වෙන. තියෙනවා. හෘදේ වාස ඇසුරු කරගෙනත් පහළ වෙන ඇසුරු නොකරගෙනත් පහළ වෙන සිත් තියෙනවානේ ඇසුරු කරන වෙලාවේදී ඒ සිතුම් පහළ වෙන එක හෘදේ වස්තුව කල්ැතු ඉපදෙනවා ඒ හෘදේ වස්තුවට ප්‍රවෘත්ති කාලය මෙතනත් ගන්නෙ ප්‍රතිසන්දි කාලය නෙමෙයි කුසල් රැස් වෙන අකුසල් රැස් වෙන ක්‍රියාජවන් වැඩ කරන විපාක වැඩ කරන එහෙම ගත්තට පස්සේ ප්‍රවෘත්ති කාලයේ ඒ කියන චිත්තචෛසිකයන්ගේ පහළවීම කල්ැතුව පහළ වෙච්ච මේ හෘදේ වස්තුවේ නොනැසී පැවැත්මට උපකාරයි අනෝක තමයි පච්චාජාත ප්‍රත්‍ය. ඊළඟට අපට දැන් ඔතනත් ඒ විදිහට එදෙනවා ඊළඟට බලන්න ඔබ පස්සපච්චා වේදනා කියන තැන. සලායතන පච්චා සලායතන පච්චා පස්සෝ කියන තැන. ආ එතකොට ඒකත් ගන්න පුළුවන්. ඇයි මොකද? චක්කායතන, සෝතායතන, ගාහනායතන, ජීවආයතන, කායායතන. වල හැබැයි ඒක ඒක ගන්නට බෑ. ඒක ගන්නට බෑ මොකද හේතුව? අර චක්කායතන ආදිය චක්කු සංපස්ස ආදියට නෙවෙයි උපකාර වෙන්නේ. ඒ නිසා ඒක ගන්නට බෑ එතකොට. පස්ව පහළ වෙනනේ. එතකොට පස්සපච්ච වේදනා කියන තැන ගන්න බෑ. මොකද හේතුව? එතන චෛතසික දෙකක්මයි තියෙන්නේ එතකොට. ඒ චෛතසික දෙක එකටමයි උපදින්නේ. එතකොට පච්චාජාත වශයෙන් උපකාරණවා කියලා ගන්නට බෑ. එකට උපදින නිසා ඒ වගේම පස්ස කියන්නේ රූපෙකුත් නෙවෙයි. ඊළඟට වේදනා කියන්නේ රූපයකුත් නෙමෙයි. ඒ නිසා එතන ඒ දෙන්නෙත් නෑ මේ පච්චාජාත ප්‍රත්‍ය කියන මුලින් උපන්නා වූ රූපවලට පස්සේ උපදින චිත්තචෛසික උපකාර වෙනා නොනැසී පැවැත්මට කියන ඒ ශීර්ෂය එතෙන් ඒ දෙන්නේ නැහැ. ඊළඟට වේදනා පච්චය තණ්හා කියන තැනත් නැහැ. මොකද එතනත් තියෙන නාම දෙකක්. තණ්හා පච්චය උපාදානං කියන එකත් නැහැ. තණ්හාවයි අනිත් පැත්තේ තියෙන්නේ කාම උපාදාන, ditth උපාදාන, ශිලබත උපාදාන, අත්වාද උපාදාන කියන ලෝභයයි දිට්ඨියයිනේ උපාදාන කියලා කියන්නේ. කාම උපාදානයේ ලෝභය, අනිත් උපාදාන තුන දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට උපාදාන පත්‍ය භව කියන තැනට ගියාට පස්සේ එතන ගණ්ඩක් බෑ. මොකද උපාදාන කියන්නේ ලෝභ දිට්ඨි චෛතසික දෙක, භව කියන්නේ චේතනා. පෙරතත් නාම රූප වල සම්බන්ධයක් පස්සේ උපදින නාම ඉස්සරලා උපන්න රූපකයට උපකාර වෙනවා කියලා ගන්නට බෑ. මොකද චක් ආයතන, සෝත ආයතන, ගාහන ආයතන, කාය ආයතන එකක්වත් එතන නැති නිසා. ඊළඟට භවපච්චය ජාති ඒක ගණ්ඩක් බෑ මොකද භව කියලා කියන චේතනාර්ථිකක් ජාති කියන්නේ විඥානය. ඒකයි. එතකොට දැන් එහෙම ගත්තට පස්සේ දැන් ඔබට හිතේ එතකොට ජාතිපච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ආ ඒ ටික අනිවාර්යයෙන්ම විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකම තමයි ඒ ටිකත් එතකොට. ඒ ටික සම්පූර්ණයෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනාම තමයි ජාති ජරා ව්‍යාධි මරණ ආදී පරමාර්ථ වශයෙන් ආදේශ කරලා ගත්තට පස්සේ. නිසා ඒ විදිහට ඒක තේරුම් ගන්නට ඕනේ. එහෙමනම් දැන් පච්චාජාත ප්‍රත්‍ය කොතනද තියෙන්නේ? පච්චාජාත ප්‍රත්‍ය තියෙන්නේ එතකොට නාම රූප පත්‍ය සලායතනං කියන තැන තියෙනවා සලායතන පත්‍ය පස්සෝ කියන තැන තියෙනවා පටිච්චසමුප්පාදයේ පච්චාජාත ප්‍රත්‍ය කියන මේ එක ශීර්ෂයේ යෙදෙන්නේ ඔන්න ඔය කියන නාම රූප පච්චා සලායතන කියන තැනයි සලායතන කියලා සලායතන පච්චා පස්ස කියන තැනයි පමණයි යෙදෙන්නේ. අනිතන තේරුම් යන්නට ඇති. එවනම් අපි දැන් මෙහෙමයි. මෙව්වා හුඟක් නැවත නැවත නැවත නැවත හිතන්නට ඕනේ. දැන් අපි මේ කොළ කෑල්ලක්වත් බලාගෙන නෙමෙයි මේ කියන්නේ. එතකොට දැන් මේ කරුණාකාරණා ඔක්කොම මතක තියෙනටත් ඕනේ. ඒ කරුණාකාරණා එකක් නෙවෙයිනේ. දහස් ගාණක්නේ. එතකොට එකින් එකට එකින් එකට එකින් එකට ගලපන්න ගියාට පස්සේ නිකන් හිතලා බලන්නකො. එතකොට ඒ අපි අවුරුදු ගාණක් මේකෙම එල්ලිලා හිටපු නිසා තමයි මේක කරන්නේ. මේ හැකියාව වෙන්නේ. එතකොට මේ විදිහට අපි හොඳට මනසට මේක ප්‍රගුණ කරගෙන තිබුණොත් මේ හේතුඵල ධර්මතාවනේ මේ වෙන මොකක්වත් නෙවෙයි මේ කියන්නේ. ඉතින් මේක තමයි ඒතර සීල සමාධි ප්‍රඥා ගුණ පුරණාතරේ මේ දාර්ශනික මනෝවිද්‍යාව බුදුදහමේ දාර්ශනිකම කොටස් චිත්තචෛසික රූප විග්‍රහ කරන විවිධාකාරයෙන් මේ කොටස් හොඳට ප්‍රගුණ කරලා තිබුණොත් දැන් අපි පුදුම වෙනවා. ඒ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතවා කියනකොට උපතිස මානවකතුමා සෝවාන්. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියනකොට දැකපු රූපාරම්මණයෙහි ඇලීම ඇති කරන්නත් එපා ගැටීම ඇති කරන්නත් එපා මුලාව ඇති කරන්නත් එපා අනිත්‍ය දුක්ඛ අනාත්ම ගවේෂණය කරන්න යමක් ඇහුණා නම් ශබ්දයක් ඒකෙත් ඒ ටික ගවේෂණය කරන්න නැහැයට දිවට ශරීරයට යමක් ස්පර්ශ වුණා නම් ඒකෙත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න ඇලීම් ගැටීම් මුලාවීම් පහල කරන්නට එපා. මනසෙන් යමක් අරමුණු කළා නම් මනසට යමක් දැනුණා නම් ඒකටත් ඇලීම් ගැටීම් මුලාවීම් පහල කරන්නට එපා. එතනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන්න. කියලා ඔය කියන පාළි පාඨයේ විතරනේ කීවේ ඒ දේශනය ඇහෙනකොට දාරුචිරුතුමන් වහන්සේලා දාරුචිරුතුමන් වහන්සේ අනාගාමි. යම් පොබ්බේතං විසෝසේහි පච්චාතේ මාහු කිංචන මජ්ජේ චේනෝ ගහෙස්සසි ගහෙස්සති උපසාන්තෝ චරිස්සසි ඒ සම්පතිය මතතුමාට අතීතේ වෙච්ච දේවල් මතක් කර කර ඇලීම් ගැටීම් මුලාවීම් පහල කරන්නට එපා. පච්චා තේමා හෝ කිංචන. එසේ කරන්නට එපා. මජ්ජේ චේනෝ ගහෙස්සසි. දැන් මේ වර්තමානයේ කිසිම දෙයක් අරමුණු කරන්නට එපා, කල්පනා කරන්නට එපා, ඇලීම් ගැටීම් මුලාවෙන් ඇති වෙන විදිහට. අනාගතය ගැනත් ඒ විදිහට ඇලීම් ගැටීම් මුලාවෙන් ඇති වෙන විදිහට මෙනෙහි කරන්නට එපා. ඒ ටික ඔබට කරගන්නට පුළුවන් නම් ඔබට ඔය කියන පීඩනේ නලගර නැතිවීම නිසා ඇතිවෙච්ච රූපත් කාන්තාව මරණයටපත් වෙච්ච නිසා ඇතිවෙච්ච ශෝකය, පරිදේවය, දුක්ඛය, දෝමනස්සය සියල්ලම දුරුකොට සාන්තව පවතින්නට පුළුවන් කියලා බුදුරජාන් වහන්සේ මේ දේශනය කරනකොටම සාතත්‍ය මැතිතුමා රහත්. ත්‍රිවිද්‍යා ශක්තපඥා සිව්පිලිදිමයා ඥානද සහිතව රහත්. යෝගා වේජායති භූරි අයෝගා භූරි සංකයෝ. ඒතම් වේදා පතඤ්ඤත්වා භවාය විභවායච. තතස්ථානං නිවේසෙයි යතා භූරි පවඩ්ඩති. භාවනා කිරීමෙන් නුවණ වැඩෙනවා භාවනා නොකිරීමෙන් තියෙන නුවණත් පිරිහෙනවා නුවණ වැඩෙන නුවණ පිරිහෙන දෙමග නුවණින් දැනගෙන නුවණ වැඩෙන ක්‍රමයට අනුව භාවනා කරන්න කියලා උපදේශය ලැබෙනකොට පොට්ල ස්වාමින් වහන්සේ ත්‍රිවිද්‍යා ශක්තපඥා සිව්පිරිසිදියා ඥාන සහිතව රහත්. එදිකැලක් දීලා දූවිලි අරිනවා දූවිලි අරිනවා කියලා මේක පිරිමැද මැද ඉන්න කියලා කීවා. ඒකම අනිත් පැත්තෙන් චිත්ත සමාධියෙන් විදර්ශනාවෙන් රහත් වීම කෙලවර කොට පැවතුණා. දැන් අපට සමහර කෙනෙකුට මේවා නිකන් මැජික් වාගේනේ. මේක තමයි පින්වතුනි රහස. මේ සියුම් සියුම් සියුම් ධර්ම කොටස නොපැකිලව කුසීත වෙන්නේ නැතුව පසුබසින් නැතුව මේක හඳුනා ගන්න හඳුනා ගන්න සුතමේ චින්තාමේ ඥානෙ දියුණු කරන්න දියුණු කරන්න කෙලස් ටික ඇති වරින් වර පහළ වෙයි. හැබැයි යම් වෙලාවකදී අරවාගේ අනුශාසනාවක් ලැබෙනකොට අර ප්‍රගුණ කරපු දේ බුදුමුවකින් ඇහෙනකොට ඒක ජීවිතය තුලින් පංචපාදානස්කන්ධය තුලින් දකිනවා. එහෙම තමයි ඒ සිද්ධ වුනේ. නැත්නම් අපට ඒ අමුතු ಜಾති වාගේ පෙරණට ඒ කාලාන්තරයක් තිස්සේ අතීත සම්බුදු සසුන් වලදී ප්‍රගුණ කරගෙන ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා මේ අවසාන කෙලවරටයි අපි හැතියන්නේ. අපි හැගෙන ඉන්න අය නිසා අපටත් දැන් බණපදයක් ඇහිච්ච ගමන් මේක වෙයි කියලා. හැබැයි අපි දන්නේ නැහැ මේ විදිහට ප්‍රගුණ කරගෙන මේවා අදත් මේ විදිහට තේරෙන්නේ නැත්නම් අපි කොහොමද කියන්නේ අපි එහෙම ප්‍රගුණ කරගෙන ඇවිල්ලා තියෙනවා කියලා. ඒ නිසා අදාහරි වැඩේ පටන්ගෙන ගියොත් ප්‍රතිපත්තිය තියෙනවා නම් ප්‍රතිඵලය නම් ලැබෙනවා. ප්‍රතිපත්තිය තියෙනවා නම් සුතමේ චින්තාමේ භාවනාමේ වශයෙන් ප්‍රතිඵලයට කවුරක්වත් කලබල වෙන්න අවශ්‍ය කරන්නේ නැහැ. ප්‍රතිඵලයේ සුදුසු කාලෙදී ලැබෙනවා. ඒ නිසා අපි ප්‍රතිපත්තියට ධර්මඥානය දිනු කර ගැනීමට සුතමේ චින්තාමේ වශයෙන් ඊට පස්සේ භාවනාඥානය කවුරු උපදෙස් දුන්නත් බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නත් ඒ උපදේශය ප්‍රායෝගික කිරීමේ හැකියාව ඒ වගකීම තමාටයි ඒ නිසා යම්කිසි කෙනෙක් වරදවලා උපදෙස් දුන්නත් වරදින්න පුළුවන්නේ බුදුරජාණන් වහන්සේ දෙන උපදේශය පමණයි 100% හරියටම හරියන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ උපදෙස් දීලා තර ස්වාමීන් වහන්සේ නමකට මාස ගාණක් හරි ගියේ නැහැ. අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට උදේක ගියා හවස වෙනකොට රහත් බුද්ධාවාදී පිහිටාගෙන. ඒ නිසා යම් කිසි කෙනෙක් අපට වරදවලා උපදේශයක් දුන්නත් මේ වගේ ධර්ම කොටස තියෙනකොට දැනුමක් තියෙනකොට Tamanට තේරෙනවා මෙතන 100%ක් වරදම වුණා වුණත් මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා Tamanට එකක් ධර්මයේ අනුභවය අනික තමන්ගේ විනිවිද ඒ කාරණේ දැකීමේ ප්‍රවීණ ධර්මඥානයක් ගැඹුරු ධර්මඥානයක් තියෙන එක. ඒ නිසා ඔන්න ඔය ආකාරයට මේ ධර්මය නොපැකිලව ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන යනකොට අර කෙලෙස් වලට එච්චර මේ මහන්සියක් නැතුව පහර දෙන්නට පුළුවන්. මේකේ තියෙන වටිනාකමයි කෙලෙස් වල තියෙන දුර්වලතාවයි දිහා බලනකොට මේවා මේ මේ ධර්මයත් එක්ක බලනකොට මේ ගණන් ගන්න දෙයක්ද? කියලා කල්පනා කරලා Tamanට වෙහෙස අඩුව කෙලෙස් වලින් මිදෙන්නට හැකියාව ලැබෙනවා පිරිච්ච ගතියක් එනවා තම තමාටම තේරෙන්න ගන්නවා මට නම් වරදින්න හේතුවක් නැහැ මා තුළ යම් ධර්මඥානයක් තියෙනවා ඒ කියන්නේ මේ ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ එකින් එක එකින් එක එකින් එක කටපාඩම් කරගෙන ඒක දිහා හැගාගෙන ඉන්නවා නෙමෙයි මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව සමස්තයක් නියැදියක් තමාට දැක්මක් ඇති වෙන්නට ඕනේ. එහෙම ඇති වුණාට පස්සේ ඒ රාමුව හරි ප්‍රබලයි. සමස්තය පිළිබඳ හොඳ ආදර්ශයක් ආවට පස්සේ ඒ රාමුව හරි ප්‍රබලයි. ඒක තමයි ලෞතර බුද්ධත්වයට දක්වා තල්ලු කරන ශක්තියක් බවට තමන්ට උපකාරී වෙනවා. ඒ නිසා පින්වතුනි මේ තථාගත ධර්මය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොවට පහළ වෙලා සියල්ල අවබෝධ කරලා දේශනා කරන ධර්මයේ සාරවත්ම කොටසේ ගැඹුරුම කොටසේ ප්‍රාථමික අවස්ථාව තමයි ඔබ මෙතෙක් වේලා ශ්‍රවණය කළේ මා මෙතෙක් වේලා දේශනා කළේ. ඉතින් මේ ධර්මය ලොවට දේශා වදාළ ඔබෙත් මගේත් මහෝත්තම ගුරුතුමන් වහන්සේ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අරහං ආදී අසීමිත ගුණයන්ට මේ දේශනා ශ්‍රවණ ධර්ම දේශනාමය කුසලය ධර්ම ධර්ම ශ්‍රවණමය කුසලය සුද්ධ බුද්ධ පූජා උපහාරයක් වේවා කියලා බුදුරජාන් වහන්සේගේ අසීමිත ගුණයන්ට බුදු පූජා පවත්වමු. ස්වාසුදාසක් ධර්මස්කන්ධේ ස්වාක්ඛාතාදී ගුණයන්ට උතුම් ධර්ම පූජාවක් වශයෙන්ද පූජා වේවා. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝ රත්නයේහි සුපටිපන්නතාදී ගුණයන්ට උතුම් සංඝ පූජාවක් වශයෙන්ද පූජා වේවා. පැවිදි උපසම්පදා ලබා දුන්නු ධර්ම මාර්ගයේ කියා දුන්නු අති උත්තම ගුරුතුමන් වහන්සේ වූ අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායෙහි ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාව සමුත්පාදනය කළ රාජකීය පඬිතුක අතිපූජනීය කඩවැද්දේ ජිනවංශ ආභිදාන මහෝපාද්‍යය මහින්දිපාණන් වහන්සේ නාවුනි අරිදම්ම අනුනායක ස්වාමීන් වහන්සේ තවත් අරණ්‍ය වාසී ග්‍රාමාන්තර වාසී ධර්මඥානය භාවනාඥානය ප්‍රතිපත්තිය කියලා දුන්නු ශ්‍රේෂ්ඨ ගුරුතුමන් වහන්සේලාට උතුම් ගුරු පූජාවක් වශයෙන්ද පූජා වේවා. එමෙන්ම දේශීයව විදේශීයව සිව්පස්යෙන් උපස්ථාන කරන කරපු සියලුම සත්පුරුෂ උදවියට මේ ධර්ම ශක්තිය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට උපකාර වේවා. සියලු දෙවියන්ටත් මේ පිං වේවා. දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිත්වා. ඒ සඳහා මේ පින් උපකාර වේවා. එවෙන්න අපට හිතවත් මදහත් අහිතවත් ගිහි පැවිදි දේශීය විදේශීය හැම දිනාටම සියලු යහපත සැනසෙල්ල වේවා හිතවත් මදහත් අහිතවත් සියලුම සත්වයෝ හැම කල්ලි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට හිතලා තියෙන හැම දිනාටම ප්‍රාර්ථනීය බෝධියෙන් ඒ එසේම ඉෂ්ට සිද්ධ වේවා මේ ප්‍රාර්ථනා තබමින් මේ ධර්මානුශාසනාවට සම්බන්ධ වෙන දායක වෙන සත්පුරුෂ සියලු දෙනා අපි මතක් කරනවා හොඳයි එහෙමනම් අපි දැන් දෙවියන්ට ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කරලා වැඩසටහනේ સમાප්තිය සනිටුහන් කරමු. විශේෂයෙන්ම රටෙන් ලෝකයෙන් කොරෝනා වසංගතය දුරින්ම දුරු වීමට හැම සත්වයින්ටම නිරෝගී සුවය ලැබීමට මේ අනන්ත ණය සමන්වාගත ප ဋ ාණ මහා ප්‍රකරණයේ ඇසුරින් කරන ලද ධර්මදේශනාවේ ආනුභාවය වේවා ඉතා ඉක්මනින්ම කොරෝනා වසංගතේ රටින් ලෝකෙන් දුරින්ම දුරු වේවා. අද දේශනාවෙහි පින්බර දායකත්වයේ දරන සත්පුරුෂ මඬුල්ලටත් ඒ හැමදෙනා නමින් මිය පරලෝකීය. මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන සත්පුරුෂ සියලු දෙනා නමින් මිය පරලෝකීය. කොරෝනා වසංගතයෙන් මිය පරලෝකීය. තිස්සසරක යුද්ධයේදී මිය පරලෝකීය. සුනාමි ආදී වසංගත වලින් හදිසි අනතුරු වලින් ඛේදවාචක යම්ගෙන් මිය පරලොව ගිය ඔබේ අපේ මව්පිය ගුරුවරාදී කෙනෙක් හිතවත් කෙනෙක් පිනක් බලාපොරොත්තු වෙන සිටිනම් මෙරට වේවා පිටරටවල වේවා ඒ හැම දිනාටමත් මේ පින් අත්පත් වේවා ඒ හැම දිනාම සසර ගමනත් සුවපත් කරගෙන අගුණ දුර්වලකම් දුරු කරගෙන ගුණ ධර්ම නඟා සිටුවාගෙන නිවැරදි සැනසෙත්වා එදා මෙදා තුර මේ රටදෑ සමය වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුව දුටු ගැමුණු මහනිර්ණාණන්ගේ සිට ගිහි පැවිදි සියලුම අයට සියලුම සියලුම දෙනා වහන්සේලාට මේ පින් අත්පත් වේවා හැම දිනාටම නිවන් හිම්කොට මේ පින් පවතිවා ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං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 කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයන් කම මේ සංඝ පුඤ්ඤක්කෙත්ත අනුත්තර හැම දිනාටම ආ සංඝ රත්නයේ ආශිර්වාදයේ අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පත්තිය මිනාතේ සමිච්ඡේ